ආයිබෝවන් සකිසඳ අද අපේ සිටිජ වැඩසටහන සඳහා සිටිජ සන්තාගාරයේ සිටිජ කූටාගාරයේ ඔබ අපේ වාඩි වෙලා ඉන්නේ මේ උදෑසන අලුත් සාකච්ඡාවකට ඔබ දන්නවා සිටිජ හදවතේ මනසේ ඉම් වලලු පුරුල් කරන ප්‍රසාරණය කරන ඉම් ගලවන කහ කතා බහක නියැලෙන කිසියම් පරණාර්ථයෙන් නොවුනත් එක්තරා විදිහට අභියෝගාත්මක කතන්දර වලට ඉඩ ලබා දෙන අවකාශය. අද සිටිච්ච අවකාශයට පැමිණලා ඉන්නවා ඔබ දන්නවා මම රැගෙන ඉන්නේ මගේ මිත්‍රෝ ඒක බොහොම කෙලින් කියන දෙයක්. මගේ මිතුරෙක් විදිහට මම සැලකන නමුත් ඇත්තනේ නෑතදී මම අඳුනගත්ත සහෘදෙක් මිතුරෙක් බුද්ධික බණ්ඩාර. බුද්ධික ඔබටත් මම ආයුබෝවන් කියලා කියනවා. මම බුද්ධිකත් එක්ක පහෝගේ කාලේ යම් කතා බහක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් අපිට දෙන්නට ඔක්කොම හොඳටම කතා කරගන්න බැරි වෙලා තියෙනවා. මේකත් පොඩි අවස්ථාවක් සමහර කරුණ දෙකක් ජීවිතය ගැන වටපිටාව ගැන අපි අත්දැකීම් ගැන හුවමාරු කරගන්න. ඉතින් බුද්ධික මම අද දවසේම අපි දෙන්නයි කතා බහ පටන් ගන්න. මට පහුගිය දවස්වල පහුගිය දවස්වල ටිකක් කාලෙක ඉඳලා හිතන හිතිලා අසම්පූර්ණ මගේ වැඩේ කියලා මම කිව්වා. වැඩ කිරීම අසම්පූර්ණ වැඩේ ඇත්තටම ඒක පරණ විදිහට කියන්න පුළුවන් ප්‍රතිසංයෝජන නැවත ජීවිතේ ප්‍රතිසංයෝජන කිරීම වැඩි. අපි දැන් ඩිකන්ස්ට්‍රක්ට් කරලා ඩිකන්ස්ට්‍රක්ට් ඇති වෙනවා. නැවත ජීවිතේ ප්‍රතිසංවිධානය කරගන්නේ කෙසේද? ප්‍රතිසංයෝජනය කරගන්නේ කොහොමද කියන්නේ. එහෙම හිතනකොට මට පේන කරුණු තුනක් තියෙනවා. මූලික කරුණු තුනක්. අත් වශයෙන් ඒක අපේ සම්බන්ධතා තුනක් විදිහට සැලකන්නත් පුළුවන්. තමන් තමන් එක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන් අපි අනිත් මිනිස්සු එක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන් අපි පරිසරයේ ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන් මේ සම්බන්ධතා තුන. ඇත්තටම මේ සම්බන්ධතා තුන නැවත ප්‍රසංවිධානය කිරීමේ වැඩක් විදිහට මේක හිතන්න පුළුවන් එක සියුම් කාරණයක අවධානය කරන්න මම කැමති මේ වෙලාවේ මේ සම්බන්ධතා තුන දිහා බලද්දී මේවා වෙන වෙනම අත් වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මේකත් පද්ධතියක් විදිහටමයි දකින්න ඕන. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ, අන්‍යෝන්‍ය වශයෙන් සහභාගී වන, එකිනෙක මත බලපෑම් කරන, එකිනෙක මත යැපෙන පරණ පුරාණ බෞද්ධ අදහසක පටිච්ච සමුප්පාද අන්‍යෝන්‍ය වශයෙන් පවතින සම්බන්ධතා තුන. ඉතින් අධ්‍යතන ලෝකේ නූතන ලෝකෙට අපිට වඩා වඩා පේන්නේ නූතන අර්බුදය කියලා අපි මේ වැඩසටහන තුළ සාකච්ඡා කරපු දේ ඇතුලේ අපි නිසන අර්බුදය, මනුෂ්‍ය වර්ග අර්බුදය කියන්නේ. අපි පරණ සිහින බැලු බැලමට දාලා යන්න ඕනද කියන වගේ ප්‍රශ්නකට පහුගිය දශක දෙක තුන හතර තුළ මිනිස්සු උදාරම් සිහින ඊට වඩා යහපත් සමාජයක් මානුෂ්‍ය සමාජයක් වෙනවා සිහින දාලා යනවද දාලා යන්න ඕනද මේ තියෙන දේ අපිට එහෙ බාර අරගෙන ඉන්න වෙනවද වගේ ප්‍රශ්න මැද්දේ තමයි මේ ගවේෂණ ලෝකේ පුරා වෙන ගවේෂණ මේ සිද්ධ වෙන්නේ නැති වශයෙන් සිහින පවා ප්‍රතිසංයෝජනය කරන්න ඕන වෙලා කියලා මම හිතනවා. පරණ හීන අපි අතාරිනවද නැද්ද කියනට වඩා සිහිනේ අලුතෙන් දකින්න. ඒන ප්‍රතිසංයෝජන රීකන්ස්ට්‍රක්ට් කරන්න. දැන් මේ රීකන්ස්ට්‍රක්ෂන් වැඩක් විදිහට තමයි මට පේන්නේ නැවත ගොඩ නැගීමේ ඒ අර්ථයෙන් නෙවෙයි. ඒතර අර මම කියපු සම්බන්ධතා තුන ඔන්න මෙහෙම ඉංග්‍රීසියෙන් කෝත් එකක් පැත්තෙන් තියෙනවා රී කොන්සිලේෂන් අපි සමාජය නැවත එකිනෙකා අතර සහ සම්බන්ධය ඇති කිරීමේ වැඩි. ඊට පස්සේ තියෙනවා reconnecting with nature කියලා කියන්න පුළුවන්. අපි නැවත පරිසරයට සම්බන්ධ වීම. දැන් හුඟක් තියෙනවා නූතන ව්‍යාපෝ එකක් තමයි පරිසර සංරක්ෂණය කියන එක. ඔක්කොම අවුල් වෙගෙන යනකොට අපි පරිසරයේ කෞතුක භාණ්ඩයක් විදිහට සංරක්ෂණය කරන්න පුළුවන්ද කියන වගේ. අත්වසේම් කරන්න බෑනේ. අපි පරිසරයෙන් හැමදාම එකට ජීවත් වෙන්නේ. මේ ජීවිතේ මේ සම්බන්ධතාවය ගැන තමයි අපි අලුතෙන් හිතන්නේ. ඒක පරිසරයත් එක්ක නැවත සම්බන්ධ වෙලා පරිසරය සමග එකට ජීවත් වෙන්නේ කෙසේද? මේක අලුතෙන් සකස් කරන්න ඕන, හිතන්න ඕන, පරිකල්පනය කරන්න ඕන. ඊගොන්ට අපි අපිත් එක්ක තියෙන සම්බන්ධය අභ්‍යන්තර මම කවුද ආදි වශයෙන් මේ ප්‍රශ්නේ. ඒකට රීකන්සිලියේෂන් පැත්තේ තමයි විශාල සමාජීය ජීවිතේ තියෙන්නේ. ඒකේ මාතෘකා රාශියක් තියෙන්න පුළුවන්. මිනිස් අතර භේදද, නමුත් අවසානයේ කන මොන දේ අපි නැවත අපි මේවා සකස් කරගන්නේ කොහොමද? අපි පරණ විදිහට කාපු දීපු විදිහට හරියද? කෑම බීම ඇඳුම් පැළඳුම් අපේ පැවැත්ම නිෂ්පාදනය කරගත්ත විදිහ හරියද? ඉතින් පැරණි සිහිනය තමයි අපි එක්තරා විදිහකට මේ පෞද්ගලික මේ කඩාගෙන බිඳගෙන යන වෙන දේ වෙනුවට සාමූහික පුරාණ සාමූහික අර්ථය. මේ සාමූහිකව සියලු දෙනාගේ යහපතට මේ කරුණු කාරණා ජීවිතයට අවශ්‍ය සපෝට් සිස්ටම්ස් නැත්නම් ජීවිත පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් අපි නැවත නිෂ්පාදනය කරගන්නේ බෙදා හදාගන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. ඉතින් මම මම දන්නා බුද්ධිකස් මේ මේ කරුණ වලින් සමහර සමට බුද්ධික වෙනම අදහස් තියෙන අතුල නෝ මේ සමහර කරුණු මම කියන විදිහට සමහර තැන්වල ඔබ ඔබත් ඔබේ සමහර මිතුරුනොත් කිසියම් ගවේෂණයක කිසියම් ගොඩනැගීමක නැත්නම් සෙවීමක බැලීමක ඉන්නවා කියන එක තමයි මට මගේ අදහස. තමයි අපි එක්ක වඩලා ඉන්න එළියේ වඩලා ඉන්න මේ අවකාශයේ ඉන්න සහෘදෙන්ටත් ඒ ගැන කතා කැමී කිරීම කැමති වෙන්න පුළුවන්. ඉතින් ඕන දැනකින් පටන් ගන්න පුළුවන් දෙක. මම හිතන්නේ මේ මුලින්ම ස්තුතියි සුන්ලයට මේකට ආරාධනා කිරීම ගැන මේ සුනිලය කිව්ව ආකාරයටම يعني තමන් අපිව නිර්මාණය වෙන ආකාරයේ මේ විවිධ පිළි කියන ඇත්තටම අපි අපි කියලා අපි නමක් දාගත්තට අපි මේ නිර්මාණය වෙන්නේ අපේ අවට ලෝකත් එක්ක තියෙන සම්බන්ධය ඇතුලේ. ඉතින් මම ආපහු මගේ ජීවන ඉතිහාසයට ගියොත් මම කියන අනන්‍යතාවය කොට නැගුණා ඒක බැලුවොත් ඇත්තටම මම හිතන්නේ මුසුනි ඒ પરම්පරාවට පස්සේ પરම්පරාවේ සහ මම ඇත්තටම දැන් හිතලා බලද්දී අඳුනගන්නේ ඇත්තටම 56 දරුවෝ කියලා කියනද ඇත්තටම අපි හරියටම 80 දරුවෝ අපි තමයි යුක්තාර්ථකයත් එක්ක ගොඩනැගිච්ච දරුවෝ මට මගේ පාසල් කාලේ සහ ඊට පස්සේ තරුණ කාලය ගැන මතක් කරද්දී හරිම මේ ඒක දීර්ඝ වෙනස් වීමක් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. ඔව් හරි. මොකද මට මතකයි يعني ඒක අපිට කලින් පරාය මම පරම්පරාවේ මම හිතන්නේ සුනිලයිලාගේ පරම්පරාවට තිබ්බ යම් කිසි විදිහකට පදනම. පොඩි ස්ථාවර කාලයක් තිබිච්චා වගේ අඩු ගන්න අපේ ළමා කාලේ පදනමක් තිබ්බා සහ ඒ කාලේ තිබ්බ අපි තමු අපි තමන්ව නිර්මාණය කරගන්න බලන වීරයෝ ප්‍රතිරූප ඒ වගේ දේවල් හරිම ස්ථාවරයි. විජේ කුමාර තුංග අවුරුදු 10ක් විතර පතිරාජලා ඊට පස්සේ අපි හිතමු මේ ජෝතිපාල ගත්තා අවුරුදු 10ක 20ක මේ වගේ දීර්ඝ කාලීන අල්ලලා හිටපු කට්ටිය හිටපු <laughs> ඒ වගේ ඒ කියන්නේ <laughs> අපිට නිකන් අවුරුදු 10ක ළමා කාලයකදී බලාගෙන හැදෙන්න දීර්ඝ කාලයක් තියෙනවා. ඒකෝල යම් කිසි ස්ථාවර අපිට හදාගන්න පුළුවන් අනන්‍යතාවයක්. මට මතක දේ තමයි අපි 80 ගණන් වලදී මතකයි බ්‍රේක් dance වෙනවා මයිකල් ජැක්සන් එහෙම වෙනවා ඊට පස්සේ ඔක්කොම ඉස්කෝල වල කට්ටිය බ්‍රේක් dance challenge තියනවා dance කරනවා එහෙම ඊට පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ ඔන්න කුම්ෆු එනවා මේ බෲස් ලී එනවා ඒකට අපි ඒවා අනුකරණය කරන්න ගන්නවා ඊට පස්සේ මම හිතන්නේ ඩ්‍රග්ස් එනවා ඊට පස්සේ මේ එතකොට මට මතකයි group සිටියා කියන්නේ. එක එක කණ්ඩායම්. කණ්ඩායම් පිටින් ලොකු මෝටර් බයිසිකල් වල පාරවල් වල යනවා. මේවා තමයි අපිට තිබ්බ මේ කියන්නේ තාමත් කෙටි කාලයක් ඇතුළත වෙනස් වෙන වීරයෝ හිටිය ඊට පස්සේ මම හිතන්නේ නාදුන නැතුව අකු වෙනවපත් වෙනවා කියන කාර්යය ආවා කියලා මේගොල්ලෝ අවුරුදු 3ක් ඇතුළත ඒක 89 වෙද්දී ඒකත් ඉවරයි. කියන්නේ අපි හැදෙද්දී හරිම අර ද්‍රවශීලී අනන්‍යතාවයක් තමයි අපිට තිබ්බේ. ඉතින් ඒකෙන් ඉඳන්ම මම හිතන්නේ මේ පදනම් විරෝධය ඊට පස්සේ මේ ඒ සම්ප්‍රදායත් එක්ක තිබ්බ සම්බන්ධය හරිම එක්තරා ආකාරයකට ලිහිල් සම්බන්ධයක් තමයි ඇතුලේ තමයි අපි හැදෙන්නේ. එතකොට ඊට පස්සේ ඒත් එක්කම තමයි මම හිතන්නේ අපි අපිට ගොඩක් ඒ කියන්නේ 90 විතර වෙද්දී දේශපාලනය අපි දේශපාලන විදියට සංවිධානය කරද්දී වම දකුණ දේශපාලනය වගේ ඒවත් එච්චරම ඒ වෙනස්කම් හරිම ලිහිල් වෙලා තිබ්බේ. ඒක අඳුනගන්න අමාරු අමාරු කියන්නේ අපි හිතමු. තාප්ප කැඩිච්ච කාලේ. තාප්ප කැඩිච්ච කාලයක්. ඉතින් ඔය කාලෙම තමයි මං හිතන්නේ අපි අපිට තේරුණ එකක් තමයි අපේ ප්‍රශ්නවලට, අපේ ගැටලුවලට, අපේ ආශාවලට මේ අපිට ඉස්සෙල්ලා පරම්පරාවේ දේශපාලනය ඒතරම්ම ආමන්ත්‍රණය කරන්නේ නෑ වගේ එකක් තමයි තේරුනේ. ඒකත් එක්ක තමයි ඉතින් අපි ගොඩක් මේ කාලේ අපි දැන් කොළඹගේ සංවාදයත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අපි ඒ කියන්නේ දේශපාලනයට සම්බන්ධ වෙනවා ඊට පස්සේ එක්සන් ඩයිමන් විදිහට අපි ගොනු වෙනවා ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ සුනිලයි කියන විසංග විසන ව්‍යාප්තිය මම හිතන්නේ ලංකාවේ <laughs> මේ ගොඩක් ඒ කියන්නේ අර ජනප්‍රිය වෙන්නේ මේ කාලේ නිසා මේ යම් කිසි ආකාරයකට භාෂාවක් ඒක ඇත්තටම අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි ඒකට යම් කිසි විදියකට භාෂාවක් ආවා ඒක ඇත්තටම සමාජයේ වෙමින් පැවතුන දෙයක්. ඔහොම තමයි මම හිතන්නේ අපි මේ මෙහෙම කියන්න පුළුවන් නේද බුද්ධික දැන් අපේ પરම්පරාව කියන හරියටම හරිය අර අපේ પરම්පරාවේ සීමාවන් නැති වෙන්නේ ඒ ස්ථාවර භාවය නිසා ඒක පැහැදිලිව කියනවා. කියන්නේ සමහර අයට තමයි එතනින් ගැලවෙන්න පුළුවන්නේ අර අවිනිශ්චිත භාවයේ එක් භාවය සමග ජීවත් වීමට තියෙන හැකියාව කියලා. මේ සම්පූර්ණ එතකොට ඒක එකත් තියෙනවා අර පැරණි ආධ්‍යාත්මික අදහස හිත බැලුවොත් ඒකට හොඳ දෙයක් එහෙම ඒ කැපැසිටි එක හැකියාවක් තියෙනවා. ඒතකොට සමහරට මේ ඔබේ પરම්පරාවට සිද්ධ වෙනවා හොඳින් හොනරකින්. ඒ අවිනිශ්චිතකමත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඒක ඒකට අවශ්‍ය භාෂාවකුත් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේක ඉවත් වෙන්න බැහැ වෙන. එතම ඒක ඒක බඩේ දෙන්න අර අපි නිකන් වයිරස් ගාඩ් නැතුව එක පාරටම එකට මූණ දුන්නා වගේ තමයි මේ මේ මේ අත්දැකීම අපිට තියෙන්නේ. නමුත් يعني අපි විශේෂයෙන්ම අපි මේකේ ගෝලීය චිත්‍රය ආරම්භ කළොත් මේක විත්තාත්තිකේ මතුවීම සහ ඊට කලින් තිබ්බ කේන්ති ආණු ඒ කියන්නේ සුබසාධක පැරණි ආර්ථික ව්‍යුහේ කඩා වැටෙන ඒක ලංකාවට අදාළ දෙයක් නෙවෙයි මම කියන්නේ. ලෝක පුරාම සිද්ධ වෙච්ච දෙයක්. මේ මම හිතන්නේ මේකේ යම් කිසි යම් කිසි ආකාරයකින් ගෝලීයව මේ මේ සිදුවෙච්ච දේ අපි ස්ථානගත කරොත් මේක 60 දශකයේ සහ 70 දශකයේ වගේ ලෝකේ පුරාම විහිදුණු සමාජාරගල ගණනාවක් සිද්ධ වුණා <laughs> මේ සමාජාරගල මම හිතන්නේ ලංකාවේ අපි එච්චර ටිකක් ආගන්තුකයි මේකට මේ විශේෂයෙන්ම වාමාංශික කතාව වගේ එකක් ඇතුළත මොකද අපි සාමාන්‍ය විප්ලව කියලා හඳුනාගන්නේ 17 විප්ලවය ඊට පස්සේ ප්‍රංශ විප්ලවය වගේ නමුත් මේ සිදුවෙච්ච විප්ලවය ගැන තරම්ම අපිට මේ ලොකු සාහිත්‍යයක්වත් නැහැ මම හිතන්නේ මේ මේ විප්ලවය ඇත්තටම එමානුවෙල් බොලස්ටින් මේක හඳුන්වනවා අමතක වූවන්ගේ විප්ලවයක් කියලා. ඒකට හේතුව තමයි මේකේ විප්ලවයේ ඉදිරියට පැමිණෙන කට්ටිය ඔක්කොම ඒක කලින් සමාජයේ අමතක කිරීම වලට වාජනයක් වාජනය වෙලා තිබ්බ මිනිස් කණ්ඩායමක්. ඒක ස්ත්‍රීන්, සංක්‍රමණිකයන්, ඒ වගේම ස්වදේශික ජනතාව, තරුණයෝ මේ වගේ කට්ටිය තමයි. මොකද මේ ඉස්සලා પરම්පරාවේ මැද්දේ හිටපු නැති අය කියන්නේ අර මේ සෙන්ට්‍රල් ඒක නැති කට්ටිය. මොකද ඊට ඉස්සලා પરම්පරාවේ තිබ්බ ප්‍රොජෙක්ට්ස් වලදී ප්‍රධාන දේවල් තිබ්බා. කියන්නේ පන්තිය ප්‍රධාන. ඒ එතකොට පන්තියේ ප්‍රශ්න ඉස්සෙල්ලා තමයි අනිත් කට්ටියගේ ප්‍රශ්න විඳලා. කියන්නේ ඊට පස්සේ අපි ගත්තොත් සුළු ජාතින්ගේ ප්‍රශ්නය වගේ ගත්තොත් ඒක විසඳන්න නම් අපි ඉස්සෙල්ලා ජාතික රාජ්‍ය ගොඩනගාගෙන ඒ ප්‍රශ්නේ විසඳලා තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ විසඳගන්න ඕනේ. සහ ඒ වගේම මේ තිබ්බ සංවිධාන විපයක් හරිම කියන්නේ පිරිමි සංවිධාන ව්‍යුහ හරිම මධ්‍යගත වලිගත කේන්ද්‍රය විශාල සංවිධාන මේ සංවිධාන ආකෘති වලට ඇත්තටම ඒ වගේම මේ ආන්තිකකරණය වෙච්ච ගොඩාක් පිරිස් හිටියා. ඉතින් මේ කට්ටිය තමයි මේ 68 විශේෂ අරගල විදිහට ඊට පස්සේ ස්ත්‍රීවාදී අරගල විදිහට අපි දැන් අනන්‍යතා දේශපාලන ව්‍යාපාර කියලා හඳුන්වනවා සහ නව වාම දේශපාලන කියලා හඳුනගෙන එන ව්‍යාපාර මේ මේ මේ කට්ටිය තමයි මේ අරගලයට ඉදිරියට ආවේ. ඒගොල්ලෝ ආපු සටන් පාටත් මේ අධිකාරීත්වයට විරුද්ධ වෙන්න ඕනේ මේ සිරස් ව්‍යුහයන්ට විරුද්ධ වෙන්න ඕනේ අපි සිරස් සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ ඒක තමයි තිබ්බ සටන් පාට මේ මේක කලාව දේශපාලනය හැම ක්ෂේත්‍රයෙම ජීවන විලාසිතාන් ජීවන සමලින් ඒවා දක්වාම උනා උදාහරණයක් විදිහට දර්ශනය පැත්තෙන් පශ්චාත් ව්‍යුහාත්ය වගේ කියන්නේ දෙරේලා ෆූකෝ ලකාන් වගේ ඒ ධාරාවන්ගෙන් ඊට පස්සේ කලාව ඇතුලේ ඇන්ඩි වෝහල් වගේ කියන ජනප්‍රිය කලාව පැත්තෙන් ආපු මේ වගේ කට්ටිය තමයි මේ කියන්නේ මේක ඒත් එක්කම දකුණු ඇමරිකාව වගේ කියන්නේ ගොවියෝ අරගල කරන්න පටන් ගත්තා ආජන්ටිනාවේ අතන ගොවි අරගලේ ජයග්‍රහණය කරා ඒ කාලේ මෙක්සිකෝවේ තිබ්බ ඒක අධිපති පාලන බිඳවට්ටන්න සමත් වුණා මේ වගේ විශාල අරගල ප්‍රමාණයක් නිර්මාණය වුණා ඒ ප්‍රතිඵලයක් විදිහට අපි හඳුන්වපු සම්භාව්‍ය දේශපාලන ආකුදෙන් බිඳගන්නට වශයෙන්ම ඊට පස්සේ මම හිතන්නේ මේ ඒකට විශේෂයෙන්ම කේන්සියන් මොඩල් එක ධනවාදී මොඩල් එකක් බිඳ වැටුණා. ඒ වගේම සමාජවාදී ආර්ථික ක්‍රමයට සහ ඒකේ ගෙනාපු දර්ශනයටත් විශාල වශයෙන් බලපෑම් මෙල්ල වුණා. මොකද මේක අපි ඇත්තටම සමාජවාදී ධනවාදී කියලා මේක වෙන් කරලා අඳුනාගත්තට මේගොල්ලෝ පොදුවේ ලෝක දර්ශනයක් විදිහට ඒගොල්ලෝ පරිසරයට සම්බන්ධ සම්බන්ධය සංවර්ධනය ගැන තිබ්බ අදහස ඊට පස්සේ මේ සංවිධාන ව්‍යුහ ගැන තිබ්බ අදහස නූතනත්වය ගැන තිබ්බ අදහස මේ දේවල් හරිම සමාන්තරයි සමාන්තරයි සහ ආර්ථිකය ගැන තිබ්බ අදහස දෙගොල්ලම උදාහරණයක් විදිහට දෙගොල්ලම හරිත විප්ලවය ඉතාම පිළිලිම් පිළිගත්තා ඊට පස්සේ මේ ඇමරිකාවේ සේල ක්‍රමය, ෆෝඩ් ක්‍රමය වගේ වයිදී රුසියාවේ වැඩි වගේ ලෙනින් තාමත් ඉහළින් අගේ කරා අපි ගේන් දුන්නේ අපේ ක්‍රම ප්‍රොග්‍රෙසිව් කියලා. ප්‍රොග්‍රෙසිව් කියලා මේ අගේ වයි ඊට පස්සේ සාමූහික ගොවිපළවල් ක්‍රමය දින දාලා රාජ්‍ය විසින් සම්පූර්ණ බලය යොදලා කාර්මික කර්මය කරලා ඊපස්සේ ඒක මට නිකන් වෙන දෙයක් මතක් කරන්න කැමති ඔය රුසියානු විප්ලවයෙන් පස්සේ මුල් අවධියේ 1920 20 ගණන් වෙනකොට නාගරිකව හිටපු තරුණ පරම්පරා තරුණයෝ ඒ මුල් තිබිච්ච අදහස් ඇතුළේ තාම මුල් විප්ලවකාරී අදහස් ඇතුළේ ඒගොල්ලෝ ගම්වලට ගිහිල්ලා එක එක අමුතු අමුතු පරිශන කරන්න පටන් ගත්ත ඔය සාමූහික ජීවිතය සම්බන්ධ එක එක වර්ගෙම හදන්න පටන් ගත්තා. ඒක එක එක තමයි. නමුත් අත්වසින් 30 ගණන්වල මේ ඔක්කොම විනාශ කරා මේ අර අර අර මට්ටම් කියනවා දැන් මේක තමයි ආකෘතිය කියන අදහසට ඒක මේවා ප්‍රත්‍යයෙන් ප්‍රගතිශීලී නෙවෙයි මේ අපි යන්න ඕන පාර මේකයි කියලා අර තිබිච්ච විවිධත්වයට ඒ පරිශ්‍රණ විවිධත්ව සම්පූර්ණ වෙනස් කරලා ඒවත් පස්සේ තමයි අත්වාසික තොරතුරු පවා එන්න පටන් ගත්තේ කොච්චර විසඳනාසයක් කරාද කියලා ඉතින් මම හිතන්නේ මේ ව්‍යාපෘතිය 60 ගණන් වල මේ ව්‍යාපෘතියෙන් පස්සේ කේන්සියානු ආර්ථික මොඩල් එක සුබසාධන රාජ්‍ය වගේ එකට ලොකු චැලෙන්ජ් එකක් ආවා මම හිතන්නේ ඒ ධනවාදයේ කාලේ තිබ්බ ඉතම ඉහළ මට්ටමක ඒකට තවදුරටත් මේ මොඩල් එකෙන් ඉස්සරහට යන්න බැරි වුණා සහ තිබ්බ ව්‍යුහ වලට තිබ්බ සුජාතක භාවය හැමදේම ඔව් බිඳවටන බිඳ බිඳවටන සහ ඒකට ආර්ථික හේතු ගොඩක් තියෙනවා නමුත් සංස්කෘතික තලයක අඳුරගන්න ලේ පහසු මම හිතන්නේ ඒකේ ඒ ආපු අවකාශයේදී ගොඩනැගිල්ල කඩ දැම්ම කඩලා දැම්ම වගේ වැඩක් නෙමෙයි ගොඩනැගිල්ලක් ඔව් ඒකට සංයෝජන ව්‍යාපෘතිය එහෙම හැම එකම නිකන් අපිට අඳුනා ගන්න පුළුවන් උපමා රූපිකව මේ ගොඩනැගිල්ල කඩ දැම් කඩා දැමීමේ ක්‍රියාවලියේ ටූල්ස් විදිහට නමුත් තිබෙන තියෙන ප්‍රශ්නය තමයි සුනිල් අයියත් මත කරාවත්තේ දැන් කොහොමද අපි මේ ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් ඇතුළත් වෙලා හිටපු ගොඩනැගිල්ල කැඩුවට පස්සේ අපි මෙතනින් එහාට මොකද කියලා මොකද මේක අපි මොනවා වුණත් අධිකාරී ව්‍යුහයක් වුණත් ඒක ඇතුළේ ඉද්දී මිනිස්සු විදිහට අපිට තියෙනවා යම්කිසි ආරක්ෂාවක්. ඒක අපිට හොඳටම තේරෙන අධිකාරි විහාරවල හොඳට හිටපු ඉන්න ඒක ඒක ඇතුලේ අපිට අනන්‍යතාවයක් තියෙනවා සම් කිසි ආත්මයක් තියෙනවා හරිම නිදහසට වඩා හරිම මේ ආරක්ෂිත හැඟීමක් තියෙනවා නමුත් මේක කඩා විඳින මට පස්සේ අපි විරුද්ධ වෙනවා මේ අති භයංකර නිදහසට ඒක කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ අපිට දැන් පිටිපස්සට ආපහු යන්නත් බෑ මොකද ඒ ඉවරයි මොනවට වඩා දන්නවා ඔව් දන්නවා ඒක ඉවරයි අපිමත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා ඉවර කරන්නේ නමුත් මෙතනින් එහාට කොහොමද යන්නේ කියලා ගැටලුව ඔබති මම අපි කතා බහ මැද්දේ මේ වෙන මේක සමහරට කෙලින් සම්බන්ධ වෙන්න පුළුවන් සමහරට බුද්ධිග්ගයේ ක්‍රියාව ගවේෂණයට කොහෙද හරි සම්බන්ධයක් තියෙන්නත් පුළුවන් මේ ලාල් හැගොඩ කියන අපේ මිත්‍රයා එයා කවියෙක් සහ චාරුක්ෂීපේ එයත් 아무ත 아무ත දේවල් විශේෂයෙන්ම පරිසරය හා සම්බන්ධ හුඟක් වෙනස් ආකාරයක සංවේදනයක් තියෙන මම දන්න ලංකාවේ එකම කවියා පරිසරයට තමන්ගෙම එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තමන්ගෙම දිගුවක් විදිහට සලකන. වෙන එකක් මේ ඕක තියෙනවා මේ ගංගවක්ති ගලන තැන කියන කවි පොතේ කවි ගණනාවක් කියනවා මේ ඊට පස්සේ බහුජාතික සමගම්වලට විරුද්ධව ඒ කියන මහා විශාල ප්‍රහාරයක් විදිහට මේ කුඩා ගොවියෝ සාමාන්‍ය ගොවියෝ කෘෂිකර්ම විනාශ වීම ප්‍රශ්න. ඒතර ඒවා එක එක තලයකදී එහෙම වෙන එක හොඳයි කියන එකත් අර ඔබ කියන මේ කතිකාව ඇතුළේ තියෙනවා මේ දැන් අපි මොඩර්නයිස් වෙන්න ඕන අපේ කෘෂිකර්මයේ ඉහළ තාක්ෂණික මට්ටමට ගෙන්න ඕන ඒක මේ පුංචි ගොවියන්ට කරන්න ඕන වැඩ නැහැ විශාල ආයෝජනයන් කරමින් අපේ කම්පැනි මෙතන කැඳවන්න ඕන ආදි වශයෙන් දැන් ඉතින් මේකේ කවි කවි දෙකක් තියෙනවා ඒ තේමාව ඇතුලේ. එකක් ඉස්සරහගේ කලින් කවි පොතක තිබෙච්ච එකක් තමයි PL 480 කියලා. ඔය පැහැදිලි. නමුත් මම මම කියන්න කැමති අඳගොවි කියලා කවියක් තියෙනවා. ටිකක් දිග එකක්. ඊට නමුත් මේක උත්ප්‍රාසය නිසා තවත් හේතු නිසා මම කියවන්න කියවන්න කැමති මේ මේක සහෝදරයත් සමග බෙදා හදා ගන්න. අඳගොවි ආයිබවන්න. ඔටුන්නක් දමා ඔළුවට එන මුරිච්චි තද කෙරු පිලිස්සුණු පිටේ රත්තරණින් රන් පච්චය කෙටු ගොවි නිසා අඳ ගොවි නොවේ, දෙයම් පල්ලා අඳ නොවේ. ට්‍රැක්ටර් මවන කොම්පැනි වල පැවැත්මට, ට්‍රැක්ටර් ගෙන්වන එතුමන්ලගේ සතුටට, හීය කරන එතුමා කිරි සිනා දකින්න ගොවි නිසා අඳ ගොවි නොවේ, අම්මා පල්ලා අඳ නොවේ. මේ සොච්චමක් ලැබෙයි, තේ සිද්ධ වේ. පොහොර මවන කොම්පැනි වල පැවැත්මට, පොහොර ගෙන්වන එතුමන්ලගේ සතුටට, පොහොර දමන එතුමන් කිරි සිනා දකින්න වල්නාශක මවන කොම්පැනිවල පැවැත්මට වල්නාශක ගෙන්වන එතුමන්ලගේ සතුටට වල්නාශක ඉහින එතුමන් කිරි සිනා දකින්න කෘමිනාශක මවන කොම්පැනිවල පැවැත්මට කෘමිනාශක ගෙන්වන එතුමන්ලගේ සතුටට කෘමිනාශක ගහන එතුමන් කිරි සිනා දකින තොඟ තොග විලඳාම කරන කොම්පැනිවල පැවැත්මට අලවි කරන එතුමන්ලගේ සතුටට වී කිලෝ කර මනින එතුමන් කිරි සිනා දකින ගෝවි නිසඳ ගෝවි නොවේ බුදුන් පල්ලා අඳ නොවේ වීසොච්චමක් ලැබේ පින් සිද්ධ වෙයි. ගොවියෝ කියන කම්කරුවෝ අපි අඳුර නැති වුණාට ලෝක කෘෂිකර්ම මැෂිමේ හොඳ ඇනවෙමු අපි. මඩ තැවරුණාට ලෝක සාගිනි නිවන ජලකඳයි අපි නියගිට පිච්චුණාට ගොවි මිසඳ ගොවි නොවේ නේත්‍ර පල්ලා අඳ නොවේ වීසොච්චමක් ලැබේ පින් සිද්ධ වෙයි. බුද්ධික අත් වශයෙන් අපි දන්නේ මොකද අපි කතාව බොහොම කෙටි කාලයක් අපිට මේ බලවට ගිහිල්ලා විනාඩියක් විතර තියෙනවා අපි ඊගාව මම හිතන අපිට එකතු වෙලා ආයි කතාබස් කරන්න ඕන යන්න අපිට යම්කිසි ඉඩක් වචනක් කියන කියලා අපි වැඩසටහන නිමා කරමු. ඔව් මම හිතන්නේ අපි මෙතන කතා කරන නවත් නවත් ගත්තොත් අපි ඉන්නේ අත්ත වශයෙන්ම දැන් තරහ විදිහකට විශාල විවර වෙච්ච ලෝකයක. ඒකට අපිට මෙතනින් ඉස්සරහට කොහොමද යන්නේ කියන එක විුක්ත ප්‍රශ්නයක්. කියන්නේ අපි ඒකෙන්ද කොහොමද නිර්මාණශීලීව මේ විවර වෙච්ච ලෝකේ ඉස්සරහට යන පාර හදාගන්නේ කියන එකට සාකච්ඡාව තමයි අභියෝගය. ඒක තමයි අභියෝගය. ඇත්ත වශයෙන්ම අර එක පැත්තකින් පැරණි සිහින, පැරණි ලෝකේ, පැරණි ලෝකේ ගැන හිතපු විදුයි ආකෘති ඔක්කොම බිඳ වැටලා ඉවරයි. ඒවා අපව ගොඩනගන්නට බෑ. එතකොට බුද්ධිගත කියන වගේ අපි ඉස්සරහා විශාල අභියෝගාත්මක ලෝකයක් තියෙන අපි නොදන්න පාරවල් තියෙන. කවදාවත් ගිය නැති පාරවල් තියෙන. එතකොට මේ පාරවල් අපිම සොයාගෙන යා යුතු අභියෝගයක අපි මුළු මනුෂ්‍ය වර්ගයාගත් ඉන්න තැනක අපි ඉන්නේ. ඉතින් අපි ඒ ගැන අපි නැවතත් මිතුරනි අපි කල්පනා කරන්න පටන් ගමු. ඔබටත් ආරාධනා කරනවා. ඒ වගේම අද අපි වැඩසටහන නිමා කරන්න කලින් ස්තුති කරන්න ඕන ඉන්දුනිල් උපමාලිකා අපිට තාක්ෂණයෙන් සහයෝගය දුන්නා. ඔබ සියලු දෙනාට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් ගල් ගලවන සංතාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. නිෂ්පාදනය රාජිත දිසානායක